නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නච පරං භික්ඛ වේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කතංච භික්ඛ වේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ ඉති වේදනායිති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥායිති සංඥානං සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරායිති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ංගමෝ ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණස්ස සමුදයෝ ඉති විඤ්ඤාණත් අත්ංගං හෝති අවුරුන්නේ යෝගාසන සම්පූර්ණ අවශ්‍යයි අද අපි ප්‍රතිපත්තහන් සූත්‍රයෙන් සම්බන්ධ කරගෙන 44 වෙනි වතාවටත් ණයක් ධර්ම දේශනාවයි සූදානම් වෙන්නේ අද අපි ප්‍රවිෂ්ඨය ලබා ගන්නේ ස්කන්ධ පබ්බේ විඥාන ස්කන්ධයටයි එන්දාද චේතනා වෙච්ච කොටසේ ඒ විඥාන ස්කන්ධයටයි ස්කන්ධ පහ යනම මාතෘකාවකින් ලබා ගන්න යෙදුණා එයින් අපි රූප ස්කන්ධය වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය කියන කොටස් මේක ඉස්සර සතිවල ආසන්න කාලේ දේශනා කරන්න ඉදිරිපත් කරන්න යෙදුණා ගිය වතාවේ අවසාන කරමින් සිටියේ ඒ සංස්කාර ස්කන්ධය ගැනයි. එතනදී කාටත් වැටෙනවා ඒක ගොඩක් ගැඹුරු ධර්මයක් අතුලාන්තයක් ගැන සාකච්ඡා කරන කොටසක් ඒ විදිහට රූපයෙන් වේදනාවට වේදනාවෙන් සංඥාවට සංඥාවෙන් සංස්කාරයන් සංස්කාරයන්ගෙන් මේ අද විස්තර කරන්නා වූ විඥානයේ කියන තැනට එනකොට ඒ ක්‍රමික ගැඹුරක් එහෙම නැත්නම් අනුපූර්ව පිළිවෙලින් ඉන්දෙන්ට ඒ බුද්ධ ඥානයේ නැත්නම් ධර්මීයතාව ගැඹුර අලල් භාවය හොඳට විස්තර වෙනවා. ඒ නිසා මේ ධර්ම කොටස ගැන අහුම්කම් දෙනකොට වුණත් දෙවිධයක ආකල්ප ඇති කරගන්න පුළුවන්. එකක් තමයි මෙච්චර ගැඹුරු කොටස් අපට වැටහෙන්නේ නැත. ඒක අපට අදාළ නැත. ඒ නිසා මේ අධ්‍යයනය කිරීම හෝ මේ විචේ භාවනා කිරීම පිළිමල තරම් අපි භාග්‍යවන්ත නොයි අපි පව් කරන්න පාපතර වශයෙන් කල්පනා කරලා ඊට වත්ත ගන්නටත් අනන්තවත් ඉඩ තියෙනවා. අනිත් එක තමයි මේ ධර්ම කොටා දවංකම් දෙනකොට තමන් මේ යම් කොටසක් සතිපට්ඨාන වශයෙන් කෝ ධර්ම ස්කන්ධ වශයෙන් අහලා තියෙන දේවල් වලට යම් ආලෝකයක් ලැබෙනකොට තමන් මේ ආගමික ජීවිතය හැඩගස්වා ගැනීමේදී යම් ආකල්ප විකල්ප තියාගෙන කරාන ඒ ආකල්ප ඒ විකල්ප ඒ නිස්සරණ ආද්‍යක හරි මේ ක්‍රමයෙන් මට අද මෙච්චරක් හරි මේක අවබෝධ කරගන්න ලැබුණා කියලා ඒ ධාරණ මට්ටමේදී එහෙම නැත්නම් චින්තාමේ මට්ටමේ සතුටක් නැත්නම් භාවනා කරනකොට ඒ කාය කාය කායන පස්සනාවකින් හෝ රූපස්කන්ධය වශයෙන් හෝ ඇතිවීම නැතිවීම වශයෙන් ඒ වාග්යමේ වේදනාවගේ ඇතිවීම නැතිවීම වශයෙන් කියන ඕලාරික පැත්ත හෝ ප්‍රත්‍යක්ෂයට අහු වෙනකොට ලොකු සතුටක් උනන්දුවක් ඇති වෙනවා කියන්නේ. මේ දෙකම යෝගාචර ජීවිතයේට අත්‍යවශ්‍යයි. මේක මට බෑ මේක මට ගැඹුරයි කියලා ඒක ප්‍රාමාණික කරන කම්මැලි හිතන gati යෝග ජීවිතයේට එච්චරම දුර බැහැර දේවල් නෙවෙයි. අමහර වෙලාවල් වලට හොඳට මේ ධර්ම කොටස මෙච්චර පැය ගණන් විස්තර කරන්න ඕනේ නැහැ. ඒක චිත්තක්ෂණයෙන් දෙකේ සමහරට ඒක පරියන්කේකදී පවා වැටෙනකොට මේ ලොකු සතුටක් ඇති වෙනවා කියලා. නමුත් සාමාන්‍ය යෝග ජීවිතය ගත කරන්නේ මේ දෙක මැද. වරින් වර අර වගේ බොහෝම බරසාර විදියට ධර්මය ගැන කල්පනා කරලා අපි පාපතරයි නැත්නම් අපේ අතින් අනුපාඩුකම් කියන කුකුස් කරන වෙලාවට අනිත් පැත්තෙන් මොකක් ඕනකට වැඩිය මම ලේසියට ධර්මයේ වැටෙනවා කියලා සතුටක් වෙනවා කියලා. ආනේ දෙක අතරමැදින් යෑම තමයි මේ යෝග ජීවිතයේ ආනුකූලික ප්‍රතිපදාව. ඒකට හේතු වේවා කියන අදහසින් තමයි මේ දෙපැත්තටයි ධර්ම නිදර්ශනත් අපේ භාවනාවෙන් ලැබිලා තියෙන අපි අපි බුද්ධ විදින අත්දැකීම් කොටසත් අකිතාක් කොට ඉදිරිපත් කරගෙන ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. ඒදී අපි සංස්කාරයන් ගැන කතා කරනකොට මූලිකවම අපි තේරුම් අරගත්තා එක චිත්තක්ෂණයක වැඩ කරන්නේ මේ මේ ඇහ කන දිව නාසය කය කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් එකයි ඒකටයි විඥානයේ නැත්නම් මනස යොමු වෙන්නේ එතකොට ඇහැට යොමු වුණා නම් හිත ඒක චක්කු විඥානය කියනවා කනට යොමු වුණා නම් ඒකට සෝත විඥානය කියනවා ඊගාවට එක එක ඉන්ද්‍රයන්ට ඉදිරිපත් වෙන විදිහට ඒ විඥාණයට විශේෂ නමක් දෙනවා චක්කුසෝත ගාන කිව්වා කාය කිනවා විදිහට. සමහර වෙලාවට ඒ වාගේ ඉන්ද්‍රයන්ට සම්බන්ධ නොවි මන මන මන ආයතනයේ නතර වෙනකොට මනෝ විඥානය කියන. මේ නිසා එක සංසිද්ධියක් වෙනකොට හිත තිබුණේ චක්කු විඥානයේ නම් නැත්නම් චක්ෂුෂයේ නම් නැත්නම් අපි චක්කු විඥානයේ අත්දකින්න වෙලාවක නම් දැකීම පමණමයි සිද්ධ ඒක පිළිබඳව ඒ කිසිම බෞද්ධ නිකායක වාදයක් නැහැ. ඒ නිසා මේ සංසිද්ධියේදී <clears throat> රූප සම්බන්ධ කොටස පමණයි අපි අත්දැකීම. ඒ නිසා මේ වෙලාවේදී අපි බීරෙක්, ඒ වාගේම ගොළුෙක්, ඒ වාගේම අතපය හිරිවැටි මිනිස්සෙක් ආදී වශයෙන් අනෙක් ඉන්ද්‍රයන් ඔක්කොම අක්‍රිය වෙන්නේ නැත්නම් චක්සු චක්සු විඥාණයට අර 100 100ක් වැඩ කරන්න ලැබෙනවා. ඒ චක්ෂු විඥානයේ පහළ වෙන්නේ අනෙක් විඥානයන් වසා දමමින් භංග කරමින් විනාශ කරනවා. එහෙම නැත්නම් චක්ෂු විඥානය නැගිටින්න බෑ. එනිසා අපි මේ චිත්තක්ෂණය අත්දකින්නේ ඇහැටරයි වෙන රූප ටික පමණයි. නමුත් මේ හිතේ පවතිනා වූ පහා වෙනස් වෙන යොහුසුල බව නිසා ඒකාන්තරන් දුරන් ගමන් ආදී වශයෙන් සඳහන් කරන මේ හිතේ ස්වරෙන්ට ඊගා චිත්තක්ෂණයේ සෝත විඥානයේ පහළ වෙලා ඇහත් රූපත් ආලෝකත් සම්පූර්ණයෙන්ම මත කරලා අර සංසිද්ධියේම ඊගා චිත්තක්ෂණයේ තියෙන ශබ්ද අත්දකින්න වෙන්න පුළුවන්. මේ වගේ චිත්තක්ෂණ දෙක තුනක් එකතු වෙච්චාම අපිට කියනවා අපිට කියන්නේ හිතෙනවා මම මේ මුළු සිද්ධියම දැක්කා, අහුවා, රස විඳා, ගඳ බැලුවා, ස්පර්ශ කළ බැලුවා කියලා සම්පූර්ණ චිත්‍රයක් හිතේ වෙනවා. එතකොට අපිට වෙන්නේ චිත්තක්ෂණ හයක් කියනනම් හයේ හයම විඳයි. නමුත් මූල ධර්ම පැත්තෙන් බලනකොට පේන්න තියෙන්නේ එක චිත්තක්ෂණයක අපි රූප බලනවා, තව චිත්තක්ෂණයක ශබ්ද අහනවා, තව චිත්තක්ෂණයක ගන්ධ බලනවා, තව චිත්තක්ෂණයක රස බලනවා, තව වෙලාවක පහස ලබනව අන්තිමට ඔක්කොම හදලා විකතෝමම සියල්ලම දැක්කමින් හිටියා කියලා පොඩි සංස්කරණයක් කරලා තමයි අපි මේ කතාවට විඤ්ඤාතියට පහයි. මේ සංස්කරණය කෙරුවට පස්සේ තව කෙනෙක් වාද කෙරුවොත් ඔබ ඒ වෙලාවේ අහුම්කන් දීමින් හිටියේ නෑ කට අරගෙන බලාගෙනයි හිටියේ කියලා අපි අර නාහකුණා ඇව්වාය හිතෙන් හිතාගත්ත දේ ඔප්පු කරලා පෙන්නන්ට නොකරන වංචාවක් නොකරන චපලකමක් නැහැ කපටිකමක් නැහැ මෙන්න මෙතනදී අපි ඇත්තටම දැකපු දේ ගැන කතා කරනවා අපිට තාර්කිකව ප්‍රත්‍යක්ෂයට අල්ලා කතා කරන්න පුළුවන් ඊට ඒක උපදාන්ට ඒක හැදදාන්න අපි අහුවායයි හිතාගත්ත දේ. ගඳ බැලුවායයි හිතාගත්ත දේ. ඇත්තට මේ චිත්තක්ෂණ නෙවෙයි ඊට පෙර පසු චිත්තක්ෂණ ගඳ ගාලා තියෙනවා, අතහලා තියෙනවා. නමුත් අපි ඔක්කොම එක වෙලාවම කෙරුවා කියන්නේ මේ කරන විකාරය නිසා තමයි අද ලෝකෙ මෙච්චර වාද විවාද ඉලෙන් කොටිම කියනවා බුද්ධ ආගම ඇතුළේ මෙච්චර නිකාය රාශියක් තියෙන්නේ මෙන්න මේ පුංචි වෙනසට. නමුත් ඒක කියනවා කියන දෙන්න නම් මේ ජීවත් වෙන මිනිහට අවනම්ව මරණයට වඩා තමයි මරණයටත් වඩා විනා විශාලයි. ඒක නිසා ඒක ඔප්පු කරලා පෙන්නන්න අර එක හාමුදුර කෙනෙක් හිතගෙන ශෝක 500ක් කිව්වලු ඒ තමන් කරපු වැරද්ද වහගන්න. මෙන්න මේ සංස්කරණය නිසා තමයි ලෝකේ හරිම විචිත්‍ර මේ නිසා තමයි මෙච්චර දුකෙන් පිරිච්ච ලෝකේ 150ක්ම ආශයෙන් පිරිච්ච නිසා මනුස්සයාට ඔළුව උස්සගෙන ඉන්න පුළුවන්. මේ දිහා බලනකොට පුදුමාකාර ළමා නාටකයක් මේ වැඩි හිතියෝලේ තියාගන්න මේ ඥානවන්තයෝ කියාගන්නා, සිල්වන්තයෝ කියාගන්නා පිළිස් අතර තියෙනවා. වෙන මොනක්වත් නෙවෙයි. මම බලනකොට මා තුල තියෙන ඒකම. මෙන්න මේ தত্ত্বය සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියන ඒ දර්ශන පදයේ තුලින් ඒ දක්ව තුලින් දකින්නවා නම් ඒක කොච්චර ඒ අතින් අපි ඒ විදිහේ මොකකන් කකලකන් අපි අතින් සිද්ධ වුණත් අඩු ගානේ එහෙම දෙයක් මා තුළ තියෙනවා කියලා දැනගැනීම විශාල පෞෂත්ව වෙනසක් ඇති කරන දෙයක්. විශාල ඇතුළත අත දාලා විමුක්තිය දිහාවට නිස්සාරණ දිහාවට تعلق කරන මඟ. මෙන්න මේ හාස්කම මෙන්න මේ පුදුමාකාර හැකියාව තියෙන මූල ධර්මය තමයි සතිය කියලා කියන්නේ. එනිසා අපි දැක්කා කියලා මේ කියන්න හදන දේ සමහරට දැක්කයයි හිතාගත්ත දෙයක්. අපි ඇහුවායයි මේ ඔප්පු කරලා හදන දේ සමහර වෙලාවට දැකලා ඒ අනුසාරයෙන් හිතාගත්ත ඇහිල්ලක් වෙනවා. නමුත් ඒක වාදයකට බැස්සොත් කාටද ඔප්පු කරන්න ගත්තොත් අපි ජීවිතේ පරදුවට කියලා අපි අර ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඒක නිසා පුළුවන් තරම් ඒ වගේ දේක සබ්බේ සංඛාරා අනිච්චා වාගේ කටයුත්තක් ඔප්පු කරලා බලන්න කවදාකවත් නරකයි තව කෙනෙක් සම්බන්ධ කරගන්න තමන්ගේම අභ්‍යන්තරගත සිද්ධියකට හිත දාලා බැලුවොත් අපි ආස්වාද ප්‍රසාදෙට හිත දාන්නේ කියලා කියනවා. මේ මේ හැකලෙන්න හිත දාන්නේ කියලා කියනවා. ඒවා ඒකාන්තයෙන්ම ආධ්‍යාත්මික මධ්‍යස්ථ සංසිද්ධි මේ සිද්ධි අධ්‍යා බලාගෙනකොට ඕනම යෝගාවචරයේගේ මුල් කාලේදී යවුවොත් ඒ යෝගාවචර සමහරලාට කියනවා මම ආස්වාද ප්‍රසාද එක දිගට මට අවස්ථා 10ක් බලන්න පුළුවන් නැත්නම් විනාඩි 10ක් තත්පර 10ක් විනි හැකීම දිගට මට තත්පර 7 8ක් 10ක් 15ක් බලන්න පුළුවන් නමුත් හොඳට දියුණුනාට පස්සේ නැත්නම් යෝගාවචරය භාවනාවෙන් යම්කිසි මේ ඇත්ත ඇති හැටි දකින්න පටන් ගත්තට පස්සේ දෙවට විතර කරනම එක හුස්ම රැල්ලක උනා හිත කොච්චර වාත වාර ගානක් විවිධ දේවල් කලවම් කරමින් යන්නේ එක හුස්ම රැල්ලක් තුළ හුස්ම රැලි දහස් ගානක් තියෙනවා ඒකත් දැනගන්න පුළුවන් පවුලට. ඒ වගේම එක පිම්බීමක් ඇතුළත පිම්බීම රාශියක් තියෙනවා. ඒකත් දැක ගන්න පුළුවන්. එදාට හිතෙනවා යෝගාචරයට පේන එකම එක හුස්ම දැල්ලක්වත් එකම එක පිම්බීමක්වත් ඉබේට දැක්කා කියලා කියන්න අමාරුයි. නමුත් ඒ නොදන්න කාලේ භාවනා නොකරපු කාලේ ඇත්ත ඇතියට නොදැක්ක කාලේ අපි අර විස්තර කරනකොට විස්තර කරන හුස්ම රැල්ල එක දිගට විනාඩි 10ක් 15ක් දැක්කා. එහෙම නැත්නම් හුස්ම රැලි 100ක් වමාරක් එක දිගට දැක්ක ආදි වශයෙන්. නමුත් හොඳට ගැඹුරින් බලන මේක හුස්ම රැල්ලක් කියලා කියන්නේ ඒකටයක් නෙමෙයි. ඒක ඇතුලේ ක්‍රියා රාශි රාශි සිද්ධ වෙනවා. හිතුවිලි හිත් අනන්ත අප්‍රමාණ පහර වෙනවා. මේ අතරමැද හිතක් පිට ගියාද නැද්ද කියලා කියනවා කියන එක දුර භාවනා කරපුවාම එnte ente ente කියන මතනක් ප්‍රකාශ කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඒ නිසා මුලින් විනාඩි 10 15ක් තිබ්බයි කියන එක බොරුවක් කියලා අපාගාමී අකුසල කර්මයක් වෙනවා නෙවෙයි. ඒ වගේම පස්සේ එක හුස්ම දැල්ලක් අතට මෙච්චර වැඩ කොටසක් වෙනවා කියලා දැක්වුවාම මේ නිසාමගේ සත්‍ය කැඩිලා දෝ සමාජය කැඩිලා දෝ කියලා පස්සගස්සන්ට කරන විග්‍රහයක් නෙවෙයි. මේ තමයි ඇති. අන්න මේකට තමයි මේ ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා කියන්නේ. අහු වෙනකොට තේරෙනවා අපි කොච්චර සංස්කරණය කරලාද මේ වචන කතා කරන්නේ. නමුත් මේ සංස්කරණ පිළිබඳ ගැටලුව සංස්කරණයකින්ම විසඳනවා. අර ගැට්ටු පැත්තකට දාලා බේරන්න බෑ. කතා නොකර කරන්නත් බෑ. මම ඔක්කොම හරි ගියම කතා කරන්නම් කියලා පැත්තකට ලයින්නත් බෑ. ඒක නිසා මේ වෙලාවට අවශ්‍ය ඒ තමන්ගේ අවංකව කියන්නේ දේ කීමේ අදහසින් සාකච්ඡා කරගෙන යනකොට මේ තුල වෙනස්කම් වෙනකොට යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙන්නේ මේ මේ විදිහට විය යුතුයි කියලා බලාපොරොත්තු වෙනවට වඩා මේ වෙනස්කම් ඇත්ත ඇති ඇති ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශ කරනකොට ඒක අවංක වෙන්න වෙන්න වෙන්න යෝගාවචරයක් කියනකොටම තව බලපුරුදු කෙනෙකුට හොඳට වැටහෙනවා. ටික කාලෙක යෝගාවචරයටම වැටෙනවා. ඒක නිසා මේ සංස්කාර පිළිබඳව අපි ගිය සතියේ ඉදිරිපත් කරගත්තදී උනත් ඉදිරිපත් කරගෙන භාවනා කරනකොට ඒක Tamanට යාන්ත්‍රණය මේක වැටහෙන්න ගොඩක් භාවනා දැකීම අවශ්‍යයි. නමුත් ඊට කලින්ම මේ යාන්ත්‍රණය තේරුම් ගැනීමද නම් සම්‍යක් දෘෂ්ටි වශයෙන් මේ සංස්කාරය අනිත්‍යයෝය මේ සංස්කාරය දුක්ඛයෝය කියන මේ කාරණා දෙක අනුගාමී අහලා තියෙන කෝනේ අහලා ඉතිේ දරාගෙන තියෙනවා. එහෙම නොවුනොත් ඒ කියන්නේ දෙක වෙනුවට අස්තුතවත් පු탁තනෙක් වෙනවනම් මාර්යා දීලා තියෙන ඒ කායම ගැටි මලපුඩුව තමයි මේ සෑම සංස්කාරයක්ම නිට්ටයයි සුඛයි සුඛයි ඒ නිට්ටයතාවය නිසා තමයි අර රණ්ඩුව මම මෙහෙම කිව්වා මගේ කනට ඇහුණා මෙන්න මෙහෙම කිව්වා නැත්නම් මගේ අත් දෙකට දැක්කා මෙන්න මෙහෙම වුණා මේක මේ විදිහට අපි ඒ දැඩි මතක රාහිය අරගෙන අර මේ සත්තාදාන, බණ්ඩාදාන, තුවන් තුවන් කලා විවාද, වේසුන්න මුදාවාද දිගට යන්නේ මේ හුඟක් වෙලාට මේ හිතලුවක් මත ගත්ත ප්‍රක්ෂේපණය. එනිසා ඒ අසුතවත් පු탁ඥය බොහෝම වේගයෙන් එකිනෙක පිළිබඳ විනිශ්චය වලට එළඹිලා මේ චිත්ත වාදයේ, දෘෂ්ටි වාදයේ අර ගත්ත සංඥාවල් දැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක ඒ පුද්ගලයාට ගහපා දීලවත් එහෙම නැත්නම් වෙන යන්ත්‍රයක සාධානික මාර්ගයකට ඒක අයින් කරනවා. සතියට මතක් කරලා දෙන්න ඕනේ ඒ සංස්කාරයෝ අනිත්‍ය බව මූල ධර්ම වශයෙන් දැනගෙන ඒ නිට්ටයයි කියලා හරි කමන්න අනිත්‍යයි කියලා හරි කමන්න එකවරක් මේ දහස්වර බල බල ඉන්නකොට මේක තනි ඝන මණිකක් නෙමෙයි මේක ඇතුළේ පැලෙලි රාශියක් තියෙනවා මේක බොල් වෙච්ච එකක් මේක එච්චර වටින එකක් නෙවෙයි කියලා ටිකෙන් ටික ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා අනේ තේරෙන පටන් අරගත්තාට පස්සේ ටිකට ටිකට ටිකට ටිකට යනකොට තමන් කොච්චරනම් මේ ඉදිරියට ඉදිරිපත් කරන සෑම දෙයක්ම සංස්කරණය කරන ගතියක් තියෙනවා. ඒ මොකද අපි ඉන්ද්‍රයන් ශක්තියක් නැහැ ඔක්කොම සංවේදන එකතර දරගන්න. ඒ නිසා හැම දැනීමක් තුළම අසුතත් පුතක් යනගේ සංස්කරණයක් අවශ්‍යමයි. ඒක අපි පිළියර ගත්තොත් වාගේ බුල් පිල් වලට තුන ටික ටික තියෙන බව දන්න නිසා අපිට තේරෙන්නේ අපේ මේ තියෙන සංස්කරණ ගතිය වහාම දැන ගැනීම සඳහා 100ට 100ක් සතිමත් වෙන එකයි වර්තමානයේ ඒ දෙයට හිතවද එකයි. නමුත් අභාග්‍යයකට වගේ වෙලා තියෙන මේ අනුන්ගේ වරද දකින්න එක හරි රසවත් බවක් තියෙනවා. ඒක තමයි අපේ වරද. වෙන විදිහට කියනවා අනුන්ගේ සංස්කාර දැකීම මම ඊට ධර්ම දේශනා දෙකක් කලින් මතක් කරා වගේ නිරසන වශයෙන් ගත්තාම හරි විචිත්‍ර කරන්න පුළුවන් ධර්ම දේශනා. නමුත් ඒක අපේ සංස්කාරයන් වටා දාන්න මායාවක් වටා. ඒ නිසා අපි නිදර්ශන ගන්න ඕනේ ලෝකේ සම්බන්ධ කර ගන්න ඕනේ අධ්‍යාත්මයි ගවතේ සීමාව කලකන්න. ඒ මොකද අපේ වර්තමානයේ සිදුවෙන සෑම දෙයක්ම දැන ගැනීම තමයි අවශ්‍ය කරන්නේ. ඒකට විශ්වාසයේ විශ්වසනීය භාවයේ ඇති කර ගන්නටයි අපි නිදර්ශන ගන්න. එහෙනම් කාටවත් හිතවන්ට කොනවන්ට ඒ නැත්නම් අර ගණ්ඩ දාන තත්ත්ව දාන කියන ඒ රාශියට වැටෙන්න වෙයි. ඒ දා සංස්කාරයන් පිළිබඳව බැලුවත් ලොකු හාස්‍යයක් තියෙනවා. ඒ වගේම යාන්ත්‍රණයේ පැත්තේ ලොකු ගැඹුරක් ඇතුළේ කරවතනාන්ත මේ දේශනා කරා. නමුත් ඒක අත්දකින්න පිටිපස්සනේ. ඒ චිත්තක්ෂණයට සූදානම් වෙන්න නම් චින්තා මේ වශයෙන් සුත්ත මේ වශයෙන් බොහෝ කල් ගන්නවා. නමුත් ඒක අධදක ගන්නට ඉතාමත්ම සුළු මොහොතක් යන්නේ. ඒ නිසා ඒක බුදුජානනාන්තේ අධිකාරිය කියන එකත් ඒ කාගවත් අධිකාරිය කියන එකක් නෙමෙයි එකක් නෙමෙයි යම් කෙනෙක් හොඳට සුත මේ වශයෙන් ආලා තියෙනවනම් ඒ වගේම චින්තාමය වශයෙන් මේක අනිත්‍ය දුකයි කියලා පිළිගන්න කැමැත්තෙන් භාවනා කරගෙන යනවනම් ඒක පින්දීමක් හැකීමක් ඇතුළත ඒක ආස්වාද ප්‍රසවාසයක් ඇතුළත අපි කොච්චරනම් මේ උදු ආස්වාද ප්‍රසවාසය තාවු ස්වභාවික ලක්ෂණ කොච්චරක් වර්ණ ගන්නවද කොච්චරක් සංස්කරණය කරනවද ඒ සංස්කරණය කරපු එක තමයි අපිට පේන්නේ අර ස්වභාවිකයකට වඩා හොඳ එක. එතකොට නියම දේ මුළු ගැන්නේ. අර හැඩගස්වල එළියට දාපුදී ටෙම්පරාල් කරලා එළියට දාපුදී ජය ගන්න. ගොමරේකි යට ය. පිටුවානගල් පාවෙන. මේක හැම මොහොතකම සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන බව දැක ගන්න අපි මේ සමාජය තුළින් ගත් අත්දැකීම අභ්‍යන්තර කර්මය කරගෙන අපි මේ නිතරම සංස්කරණය කරන්න ගන්න උත්සාහය දැක ගන්නවා නම් අපි මේ අද මාතෘකා කරන්න හදන මේ විඥානයේ විහාරත ලොකු ආලෝකයක් ගන්නවා. මූල ධර්ම වශයෙන් දැක්කම ලොකු ආලෝකයක් ගන්නවා. ඒ මොකද විඥානාත්ථීතිය වශයෙන් සඳහන් කරන්නේ මේ කියන රූප වේදනා සංඥා සංස්කාර කියන මේ හතර. මේ හතර මත තමයි මේ විඥානය ගොඩනැගෙන්නේ. මේ හතර නැත්තම් විඥානයක් එන්න විදියක් නැහැ. මේ හතරෙම රූප ගත්තත්, වේදනා ගත්තත්, සංඥා ගත්තත්, සංස්කාර ගත්තත් අවදාක පූර්ණ අවබෝධයක් මේ පුතක් නැනේ අරතුළු වෙච්ච, දෙකට වෙච්ච, හිතට ලැබෙන්නේ. රූපයක් ගත්තොත් ඒ රූපයේදී නාම කට ව්‍යාපෝ තේජෝ වායෝ කෙනකේ වායෝ ස්කන්ධය දැක්කත් වායෝ ස්කන්ධයත් ආ වූ ධර්ම ගතිය සහ කම්පන ගතිය දෙක ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක. ඒක හරි හැටියට දකින්නයි කියලා අපි හිතුවට ඒ අවස්ථාවේම හැටවි තේජෝ ආපෝ තුනක් තියෙනවා. ඒක දැක ගන්න අමාරුයි. ඒ දා රූපස්කන්ධය බැලුවත් බොහෝ විට අතෙන් එකයි දකින්නේ. අතෙන් එකක් වැඩි මොන කටේ ධාතු විස්තර කරනකොට ප්‍රතිවිරුද්ධ ධර්ම තුනක් මුදල තුනක් විස්තර කරනවා. මෙන්න මේ එකයි දකින්න. නමුත් අපේ දැක්ම තියෙන්නේ ඒ දැක්කට නැති තව දකින්න ඕනෑ කියලා සම්පූර්ණ රූපත් ඡන්දය දැකීම බොහෝ වාර ගන්න බහුලීගත කිරීමෙන් ලැබෙනවා. වේදනාව බලනකොට දුක් වේදනාව, සුඛ වේදනාව සමහර විටක භාවනාවේදී යම් ප්‍රමාණයකට ඉවසීමේ ශක්තිය ඉඳන් ගන්න පුළුවන්. මුසුගතර අදුක්කම සුඛ වේදනාව දකින්නෙත් නෑ. ඒ දැකීම භාවනාවේ උතුම් බවක් බව ගන්නෙත් නෑ. එනිසා ඒක එනදම අන්ධකාරයක. නිසා භාවනා දුකයි. ඊගාවට සංඥා ගැන ගත්තහම ඒක නිකන් සරුවචනද වෙන්නේ මිනිස්සුක්. දැක්කයි කියලා කිව්වට ඒකෙන් ගන්න සම්පූර්ණ නොගෙනිය යුතු. දී කාන්තාරක තියෙන දාහ ගතිය වතුර කඩක් වගේ ගතිය. ඒක අපි නොදක්ක පැත්ත කොච්චර එතන තියෙනවා. ඒ වා සංස්කාර ගත්තම අපි අයින් එකක් දැකපුවාම යාන්තම් අදලා කියලා දැක්කම ඒක මාත් පුරෝලා මම පාට කරලා ලස්සන සතෙක් හදාගන්න උත්සාහ මෙන්න මේ විදිහට ඉතාම සුළු ප්‍රත්‍යක්ෂ ඉතාම සුළු ස්පර්ශයක් ඇතුව අනිත් ඔක්කොම මවාගත්ත දේවල් තුළ ඇති කර ගන්නා වූ මේ ආන්දෝ පවත්තන්නේ විඥානයේ කියන අය. අර රූප වලින් ඇති කරගන්නේ මවාපාන බොරු සෝබන ගති වේදනා සංඥා සංස්කාර ඔක්කොම ඇති කරනකොට මේ බොරු ටික රකින්න වෙනම ගුහාවක් අවශ්‍යයි. කොට ගුහා. ආනේ වගේ එකක් තමයි විඥානය. විඥානේ තියෙනවා ඒ වාගේම කොට ගුහාවක් ඒ නිසා ලබගන්නා කියන විඥානේ මායාකාරයි. අපි දන්නවා අන්තියක් අන්තියක් ගන්න වෙ ඉන්නේ මැජික් කාරයෝ මායාකාරයෝ ඒ මිනිස්සු දිහා සල්ලි දීලා එකක් අරගෙන බලාගෙන ඉඳලා කියන කුතුමාකාර මැවිලි කරා. ඉති ඔච්චර මැවිලි කාරයක් නම් අන්තියක් ගන්න කියලා මම වයින් දෙපා ඕන කමක් තියෙන උතෝන දැම්ම වගේ පැත්තකට. නමුත් අපි දන්නේ මේ අපිට ඇස්වැන්දුමක් කරලා කීයක් හරි කඩාව වඩා ගන්න මිනිහෙක් බව අපි දන්නේ. අපි ඒ වෙනුවට කරන්නේ හොඳ මැජික් කාර්යය කියලා සම්මාන දෙන්න. අපි මෝඩකමට උතුම පාරක් කරනවා. කරන ගන්න එක. විඥානයත් ඒ වගේම ඒ සාහි පාරසෝ ගැතින මායාකාරී ස්වභාවයක් තියෙනවා. ඒක අමතරව විඥානය කියන ආයතනීකරණ කක්තිය. අපි දන්නවා රජයේ දෙපාර්තමේන්තු රජයේ මේ මේ ව්‍යාපාර ව්‍යාපාරික කරන්නාම ඒ ව්‍යාපාරෝත ව්‍යාපාරික කරාට පස්සේ පෞද්ගලිකත්වයක් ආවා. කාර්යෝ ක්‍රියාත්මක කරනකොට නෛතික බලයක් ආවා. ඕන නඩුවකින් ඉතිරි පුළුවන් එහෙම නැත්නම් ඒ ව්‍යාපාර විරුද්ධව නඩු ගන්න පුළුවන්. ඒකෝට ඒ ව්‍යාපාර වෙනුවෙන් නියෝජිතේ ගියාට නඩුව යන්නේ නියෝජිතට විරුද්ධවනේ. කොහේද ඔය ආයතනේ තියෙන්නේ? මොකක්ද ඔය ආයතනේ හැදේ? ඔක්කොම නිර්වචනය කරලා මේ කොම්පැනි කාර්ය වැඩි කරගන්නවා. ඔක්කොම ප්‍රපංච. නමුත් මේ ප්‍රපංච ටික නැත්තම් බෑ සමාජය පවත්වා. අපි රජය ගත්තා. රජය කියලා කියන්නේ රජය කරන පක්ෂේ නෙවෙයි. රාජ්‍ය යන්ත්‍රයේ ආද්‍ය තන්ත්‍රය කියලා වෙන එකක් තියෙනවා. කොහෙද ඔක තියෙන්නේ? දෙන්කොලේ. නැතිවර සංකේත හදා ගන්න. අන්න පස්සේ බැලුවා ඉතල පස්සේ ඕන රාජ්‍යයක් දිය වෙලා එනවා කොහෙද දිය වුණා දන්නේ. හැබැයි ඊට පස්සේ වෙන්න අලුත් රාජ්‍යයක් එයි. විගතෝ රජේ තියෙනවා. රජය ගැන මොනවා වගේ එකක්. රාජ්‍ය යන්ත්‍රය කිව්වහම හිතන ගල්ඩෝලේ වගේ එකක් වෙන්නේ. රාජ්‍ය තන්ත්‍රය කිව්වහම තවත් චිත්‍ර රූපයක් වෙන්න හදනවා. මේක එහෙම දෙයක් නැහැ. ඒක නිසා රවචනාංශ දේශනා කරනවා විඥානං අනිදර්ශන. මේ විඥානේ නිදර්ශනය කරලා පෙන්වන්න විදියක් නැහැ. උඹ දන්නවා මේ ගුරු කරන්නා වූ ගුරුවරට වටෙන්නා වූ රූපස්කන්ධේ නැත්නම් රූපයයි අල්ල බදා ගන්න ගැතියි වේදනාවයි අල්ලවදා ගන්න ගතිය, සංඥාවයි අල්ලවදා ගන්න ගතිය, සංස්කාරයි අල්ලවදා ගන්න ගතිය, ඒ වාටේම අල්ලවදා ගන්න කාගරි බොරු සාක්ෂියක් එක තමයි මේ නාටකම ගෙනියන්නේ. ඒකට විඥානයේ සැදී පැහැදිලි ඉඳගෙන ඉන්නේ. එනිසා විඥානයේ පවතින අවිඥාණයම මුල් කරගත්ත ස්වරූපයක්. ඒක නිසා ඒක ප්‍රතික්ෂේප කළොත් අපි විඥානය කියලා හැම ක්‍රියාවලියක් නැත එහෙම නැත්නම් විඥානය කියලා ආයතනයක් නැත කිනුත් අපි භෞතික වාදයට වැටෙනවා. මේ විඥානයේ ඇතයි කියා ගන්නා වූ එහෙම නැත්නම් විඥානයේ ආත්මයයි කියා ගන්නා වූ නැත්නම්ගේ බලවත් බොරු ගතිය නිසා බලවත් මේ පිස් කොම්බ ගතිය නිසා සමහර ප්‍රතික්‍රියාවතෙන් කියන ඇත්තම නැහැ. ඒකත් තමයි භෞතික වාදය කියලා කියන්නේ. නමුත් ඒ අත්ව සංතවාදී. එහෙම නැත්නම් අපි මේ භෞතිකවාදින් මේක නෑ කියන හදනවා. ඒක නිසා විඥානයක් තියෙනවමයි කියලා අර රාජ්‍ය යන්ත්‍රයක් තියෙනවා. ආයතනයක් පවතිනවා. පුද්ගලයෙක් ඉන්නවා, ඉත්‍රි ආපුසෙක් ඉන්නවා ආදි වශයෙන් ඒක කරන්න ගත්තොත් අපි ආත්මවාදය. මේ නවතනන්ති මේ ප්‍රශ්න විසඳපු ඇති දීපු සාරභාවම උත්තරේ දිහා බලනකොට උනාට පැහැදිලිවම මේ භෞතිකවාදය පිළිබඳ හොඳ ආත්මවාදාදී නම නිසා වශයෙන් දැක්කා. ආත්මයක් වශයෙන් ගන්න ගතියේ ආස්වාද ආදීනවා මිසන දැකලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ආත්මයක් ඇතයි කියන්නේ යන්නේ නැහැ නැතයි කියන්නේ යන්නේ නැහැ. මේ දෙක මැදින් යන්නේ කියලා කියනවා. ඉතින් මේ දෙක මැදින් යනකොට මට පැටහෙන ක්‍රමය තමයි කවදාකවත් නරකන්නේ එක බාහිර විග්‍රහ කරන්නේ. බාහිර විග්‍රහ කරන්නේ තමයි දර්ශන වාදය. එතෙන් ගියාම දිගට අර අලහ විවාද තුන් තුන් තේරුම් යනවා. ඔය අභ්‍යන්තරගතව අපි මේ විඥාන දිහාවට අනිදස්සන විඥාන දිහාවට එහෙම නැත්නම් අනිද්‍ය ප්‍රතිබද්ධ විඥාන දිහාවට එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාන දිහාවට සතිය මෙහෙරවුවොත් නම් මාර කලින් කියවාගේ තමයි අහපි තරම් දුක්හගෙන එහෙම නැත්නම් අපි හිතාගත්ත තරම් මේ ධර්ම කොටාට ඇත්ත නැත්ත ඒක චිත්තක්ෂණෙහි සමානලාට පටන් ගන්නවා. මේ අනිදස්සන විඥානෝ අනිද්‍ය ප්‍රතිබද්ධ විඥානෝ කියන මේ ධර්ම වලට වඩා ඕලායක ගොරෝසු දේ තමයි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වීම. හැබැයි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය අර මායාකාරී ස්වරූපේ තියෙනවා. විඥාන මන්දපන සම්බතෝ භව. එන ආකාරයෙන්ම ප්‍රභාසරයි මේක. දස නිදර්ශන කරගන්න පෙන්වන්න විදියක් නැහැ. ඒක හැම තැනම පවතින ධර්මතාවය. මේ ධර්මතාවයේ ඕලාරිකම වස්තාව තමයි ඇහි රූපයක් දකිනකොට මේ විඥානේ ඇහි පදිංචි වෙන වෙලාව. ඇහි බලය. නමුත් අපි ඒ කල වෙන මොහොතේ විඥානයේ තර පදිංචි වෙනවා දකින්නට වඩා දකින්න රූපෙ දිගේ එළවෙන ගැටයක් අපිට තියෙන නිසා මායාවට කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ සංසාරෙට මේ දුක්ක් යන නැවත නැවත වටනවා. අපි මේ වෙලාවේ දකින්නෙක් බවක් මේ වෙනවනේ හිත තියෙන්නේ ඇහි බවවත් දන්නවනේ. එහෙම නැත්නම් අපි දැන් රූප පෙනීමයි සිද්ධ වෙන්නේ කියන කාරණාවක් දන්නවනේ. දැන් අපිට කියන්න පුළුවන් එලාගත්ත සිහියක් තියෙනවා. සිහිය වලයි. ඒක තමයි මෙන්න කරන් කියන්නේ දකින්නකොට දකින්න දකින්නයි කියලා මෙහි කළොත් මේ රූපය එක ක්‍රියාවක් මාධ්‍යාවට ඇලෙන්නේ මටයි මේ මේක මෙහෙම වෙන්නේ මිලන් වෙන්න ඕනේ ලොක් කර ගන්න ඕනේ ආදි වශයෙන් ඒ ඒ රූපේ ප්‍රත්‍යක්ෂ වලට බැඳී ගන්නවා. ඒකට මම දැන් දකිමින් ඉන්නේ මේ වෙලාවට චක්කු විඥානේ පහළ තියෙන වෙනවා ආදි වශයෙන් ඒ අවස්ථාව පවතුනා වූ සම්පූර්ණ ධර්ම කොටස වලට විවෘතකම් කියනවා. නමුත් මේ දකින්න රූපේට හිත වහයලා ගත්තොත්, දී බැඳී ගත්තොත් අර මුළු ධර්ම කොටසම තාමත් ගොලෝ ගොරෝසු දෙකින් වැහිලා යනවා නිත්‍ය සුඛ සංඥාව පාන. අර අනිත්‍ය වූ අනාත්ම වූ ධර්ම විශාල රාශියක්. අර ඒක රූපෙට බැඳී යාම නිසා ඒ රූපේ හොඳ නරක දැකීම නිසා රූපේ ව්‍යංජනන් ව්‍යංජන දැකීම නිසා වායය. අතහෙල. ඒක තමයි සුපක් තමයි අඳපුත්තෙන් ආයි කියන්නේ. මේ කඩන අරගෙන පැහැදිලිවම මම දැන් දකින්න ඉන්නේ. නැත්නම් දකින්න බව. අහමින් ඉන්න බව. ගඳ සුවඳ බලමින් ඉන්න බව. රස බලමින් ඉන්න බව. පහස බලමින් ඉන්න බවට තියෙනවා. මෙන්න මේ පහෙන් ලේසිම පහසුම දේ තමයි කයට ස්පර්ශයක් කරන. ඒක තමයි මේ විඥානයේ දේශින තැන කාය විඥානය තමයි. ඒ කාය විඥානය ගත්තාම කායත උණුසුම වැටෙන වෙලාව, සංකල කම්පන කම වැටෙන වෙලාව, බර හැලුකම් වැටෙන වෙලාව, ආබන්ධන වැగిදෙන තත්ත්ව වැටෙන වෙලාව කියන හතරෙන් මේ කම්පන චංචල තමයි දේශින වාදේ හඳුනගන්න තියෙන්නේ. ඒක යෝගාසන වල පුරුදු වෙන්නේ නැහැ. අන්න එතනින් අවබෝධ කරගන්න දේ ඒ වායෝ ධාතුව වලින් ඉතුරු ධාතු කොටස වලට ගිහිල්ලා ඊට පස්සේ චක්කු විඥානෙ, සෝත විඥාන, ධාන විඥාන ආදි වශයෙන් පැතිරීම තුළ අපිට පුළුවන් වෙනවා ඉතේ ඉඳලා ඇඳනකම් එකම මොහොතක්වත් නැතර පවත්වන මේ විඥානයේ මේ අක්කලං කරන හැටි සම්පූර්ණ චිත්‍රයක් මවලා පෙන්වන හැටි පිළිබඳව ලේස මාත්‍ර වශයෙන් දැක ගන්න පුළුවන් ශක්තියක් එතකොට අපිට පේනවා මේ විඥානය කියන එක නිතරම වැඩ කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් වගේ. මේකෙන් මේ විදුලි ශක්තිය නිපද වෙනවා. මේ විදුලි ශක්තිය ඕනේ නම් අංකාවක් කරකවන්න පුළුවන්. එහෙම නැත්නම් ආශ්‍රිතයකට යොමු කරුවොත් වෙන සීතල කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන යන්ත්‍රෝපකරණ දැම්මොත් ඒ ඒ ක්‍රියාකාරකම් කරගන්නත් පුළුවන්. ඕන දෙයක් කරගන්න පුළුවන්. නමුත් මේ දිගට ගන්න මේ ඉතිරි ධාරාව අඛණ්ඩව පවතින තාක්කල් විවිධ වැඩ ගන්නවා. ඒ වගේ බලනකොට ඇහැට යන, කනට යන, නාසයට, දිවට, ශරීරයට යන මූලික විඥානයේ අඛණ්ඩ වෙන එක පවතින. අනිත් ඒ විඥානය ඒ ඒ වෙලාවේ වැඩින රස විඳින දේවල් විසේ අපි මැස්සලා ගඟලනවා නම් අපිට කවදාකවත් මේ විඥානයේ මායාකාරී ස්වරූපයක් දැක්කන්න ලැබෙන්නේ ඒක නිසා අපිට ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ මොන තරම් වේගයෙන් පිට ඇහැට කනට නාසයට දිවට ආයත මේක වටවරල සකමමරේ කරගෙන යනවා කියලා බලන්න දුවද්දි කරන්න අමාරු නිසා හරියට කියනවා විදුලි උත්පාදක යන්ත්‍රය කොහොමද වැඩ කරන්නේ කියලා ඒක වැඩ කරද්දි බලන්න අමාරුයි. ඒක නතර කරන තමයි බලන්න ඕනේ මේ සත්‍යෝධ මිත්‍ර දැටි කියනවා. මෙතන වැඩ කරන්නේ ඉස්සන එකක් මෙතන දැටි රෝගයක් මෙතන කෑම එකක් කියලා. මේ කොටස් දකින්න කවදාකවත් අර තීක්ෂණය වැඩ කරනවා. ඒ නිසා මේක යම් ප්‍රමාණයකට වේග අඩු කරන්න ඕනේ. ඒ නිසා යෝගාවචර කියන්නේ නැවතිල්ල වැඩ කරන්න. කුංචි අත්වරු සාමනීර අර මහසිය ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ හය ඉන්ද්‍රියයන්ගෙන් ඇහ කන නාසය දිව වහලා ගන්න. ඇද්දික වහලා. එතකොට මේ චක්කු විඥානය පහළ වෙන ඉඩ දෙන්නේ. කනට රත් ඇහෙන්නේ නැත්ැනකට යන්නේ. සෝත විඥානෙට අවධානය යොමු දෙන්න එපා. නැත්නම් ඒක අවස්ථාවක්. ධාන විඥානයේ වශයෙන් ගඳ සුවඳ සාද බල මැදෙන් තන් වල ඉන්න එපා. ජීව විඥානයේ වශයෙන් රත් බලමින් ඉන්න එපා. අතහා ගන්න. ඊට පස්සේ මේ කයේ නැත්නම් මේ රූප කොටාද වල වායෝ ධාතුවටම එකක් අක්ක කොටු කරලා ඒකට අවධානය යොමු කරමින් දීගුවා හිල් හයක් තියෙන පහක් අතර තලගොය ගියාම හිල් පහක් වහලා අර හයවෙනි හිලෙන් දුම් පිපිනකොට තලගොයා එකෙම ඉඳපායි එතකොට පුළුවන් මස්සද්දට සුදුස්සක් කරන්න ආන්නේ වගේ තමයි මේ විඥානය කොටු කිරීම මේ බෞද්ධ භාවනා ක්‍රමයේදී යෝග ක්‍රමවල ඉන්ද්‍රිය සංවරය තුලින් ඒ වගේම චිත්ත භාවනාව තුලින් විපස්සනා භාවනාව තුලින් මේ කොටු කිරීමක් කියනවා ඉතින් බාහිර ලෝකේ කරන්නේ රූප එකක් නෙමෙයි රූප ප්‍රවාහය හතරක් පහක් ගත්තොත් තමයි කොහොමදයි කියලා පෙන්නන්නේ. එක සත්‍යයක් මදි විවිධාකාර සද්ද කරනවා. ගන්ධ විවිධ ගන්ධ, විවිධ රස, විවිධ පහස මේ දිගේ හොයන මේ ද්‍රව්‍යාත්මක වාස්තවික භෞතික ලෝකයේ අවදාකත් විඥානයේ හික්මවීමක් සම්බුකාර වැඩක් විදිහට පෙන්නනවා. ඒක පෙන්වන්නේ ඉර කඳවුරක්. මරණ වෛද්‍යවාදකම් උල්ලංඝනය කිරීමක් වාගේ. ඒකයි කවදාකවත් අරක කාටවත් මේ විඥාන ශික්ෂණයක් පිළිබඳව උපදෙස් දෙන්නේ. ඕනම වෙලාවක ඒක භෞතිකවාදීන්ගේ අනුබල ද්වේෂයට ලක් වෙනවා. නමුත් කෙනෙක් තමංගේ විඥානයේ හික්ම ගන්නතර කාටවත් හඳුනාගන්න. ඒක දවචනාංශ මේ කපුවට මත ගන්න. කපුවටම තත්තු කරලා කතා කරන්නේ මේක අහන මේවකටම ප්‍රතිජග්ගීය නිවාරය. උඹ ගැනම ඉස්සර කරගනි උඹම හික්මයි. හැබැයි මම ධර්මයේ නම් මේ විඥානස්කන්ධය විස්තර කරන තැනකට වැඩ විස්තර කරලා දෙන තුන වෙන කිසිම නිකායක ආගමකට පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඥානවන්තයාට මේක හොඳ ගෝචරකමක් කියන පදයක් කියන. ආහනේ විදිහට ඒ කාය විඥානයේ දිගේ වායෝ ප්‍රථම ධාතු දිගේ හෝ නැත්නම් තව ගොරෝසු වශයෙන් කරන කාය විඥාන දිගේ මේ විඥානය ඉගෙන ගත්තා මනෝ විඥානය ඉගෙන ගත්තත් විඥානය නම් කියන්නේ එකම විඥාන. එකම රැවටිල්ලක්. එකම මායාව. ඒක නිසා ඉතාමත්ම පහසු තැනින් තේරුම් අරගන්න. ඒක ඒක විදිහට පහසු ක්‍රමයක් ප්‍රායෝගික කරනවා. මේ ක්‍රමයේ යනකොට හොඳටම තේරුම් අරගන්න ඕනේ මේ විඥාන ගමන් කළ යුත්තේ අර සංකරම් භෞතික වාදී ධර්මයට හෝ පූර්ණ ආත්ම වාදී ශාස්ත්‍ර වාදයට වැටෙන්නේ නැතුව ඒ වාද දෙකට වැටෙන්නේ නැතුව නමුත් මේ වාද දෙකේ වරින් වරි හැපි හැපි පහළට පිට කරගන්න. ඉතින් මේ අර විදුලි උත්පාදක යන්ත්‍රයක දිගට ගන්න මේ විදුලි ධාරාව අපි දන්නවා කැරකෙන දෙයක් බවට විදුලි ආලෝකයක් බවට තීව්‍ර කරන දෙයක් බවට උණුසුම් කරන දෙයක් බවට ඕන දෙයකට හරවන්නේ. නමුත් ඒ හරවන පුළුවන් ශක්ති මූලික ශක්තිය තියෙන විදුලි. ඒ විදුලි ධාරාවක් දිගට පැවතුනොත් තමයි අපි මේ විදුලිය පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබන්නේ. ඒ වගේ තමයි ඇහැට කනට නාසයට දිවට ශරීරයට යන මේ විඥානයේ මූල පලාගවස්තාවක් තියෙනවා. ඒකට තමයි පුළුවන් වෙන්නේ හැරෙන්න ඕන චක්කු විඥානය වෙන්න පුළුවන් ඕන සෝත විඥානය වෙන්න පුළුවන් ඕන ගාහන යූහා ආය වෙන්න පුළුවන්. ආන්නේ தත්ත බවටපත් වෙන්න ඉස්සර විඥානයේ ස්වરૂපයට අපි කියනවා අනින්ද්‍රිය පරිවර්ත විඥාන. ඉදුලන් හා බැඳිලා නැහැ. නමුත් අපේ විඥාණයට අපි ස්පාසුවක් දෙන්නේ නැහැ කවදාකවත්. හැම වෙලාවෙම මේක බලන්නේ කොහොම හරි ඉඳුරක් කුප්පවාගෙන එතන ආයතනයක් පිටුවාගෙන ඒක මේ කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, මනෝ විඤ්ඤාති වශයෙන් ඒකෝ විතික්‍රම කෙලෙස් නැත්නම් පරිඋත්සාහ කෙලෙස් වම්පත් වෙලා මමෙක් ඉන්න බවට නලියන භාවය තමයි වැඩ පෙන්වන බව. සංස්කාර පෙන්වන බව තමයි මේ පු탁 ජන කමේ ගොඩ දාන කම. ඉතින් අපි අර චිත්ත භාවනාවක් කරන වෙලාවට අහ අනත්නාදී දිව අක්‍රීය භාවයක නැත්නම් ඇත්තට වෙනව අන්දී උපයන්නා වූ සත්‍යයකට පත් කරගෙන මේ විඥාණය අර වායු කොටහක ධාතුව ආනාපානේ වායු කොටහක ධාතුව දිගේම එහිම නිමක්න කෙනෙක් ප්‍රකට වුණා අප්‍රකට වුණා මනාප වුණා අමනාප වුණා කුරෝධ වුණා සියුම් වුණා ළඟ වුණා දුර වුණා මොන තාලේ වුණත් එහිම ඇත්තා වූ සෑම දෙයක්ම දැක ගන්නට උත්සාහ කරනකොට ඒ විඥාණය වායු කොටහක ධාතුවේ හැපිලා නැත්නම් මේ වායු කොටහක ධාතුව කාය ප්‍රසාදේ හැපිලා එතන විඥානයේ පහළ වෙන අවස්ථාව සහ නොපහ ඒක පහළ පහළ වෙන්න කලින් විඥානයේ ප්‍රාග්ගවස්ථා මූලික අවස්ථා කියන මේ දෙකට යා ගන්න පුළුවන් වෙනකොට ඔන්න ආනාපානෙ නැති වෙලා ගියා වගේ පේනවා. ආනාපානෙ තිබුණ දැන් ආලෝක සංඥා වෙනවා වගේ පේනවා. විවිධ නිමිති පහළ වෙන්න පටන් අර ගන්න. ඉතින් මේ වෙලාව යෝග ජීවිතේ තාම සම්දිස්ථානය සම්පූර්ණ කරනම යෝගාවචරයගේ මෙන්න මේ වෙලාවේදී තමයි මේ හිත ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයෙන් ගිලිහිලා ඒ මූලික වූ අනින්ද්‍රිය ප්‍රතිපද භාවයට යන්න හදනවා. ඉතින් මෙතනදී නිත්‍ය සංඥාව බහුල ඒ වාගේම මේ අවිසිල්ලම පුරුදු කරපො. සංසුන් භාවයේ පුරුදු නොකරපො. අවිසිල්ලම රුචි කරන්නේ සංසුන් භාවය එහෙම නැත්නම් සංහිඳියා වාගේ නොකරන කෙනාට මේක මහ ව්‍යසනයක් වගේ තියෙනවා. මේක පේන්නේ ඇඟහිරි වැටිල්ලක් වගේ. ක්ලාන්ත වීමක් වගේ. අර නසඤ්ඤ සංඤේ නෝපිය සංඤේ නන විමුක්ති සංඤේ ආදී වශයෙන් කියන විදිහට අර කලින් තිබුණු සංඥාවල් මොනවාකටවත් අල්ලන්න බැරි තත්යකට. අමෝප සංඥාවල් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ අත් ඇස් දෙක අරලා විදහාට දුවනවා. මේ කොහොම හරි පරණ පුරුදු මොකක් හරි සංඥාවක් ඇති කරගෙන ඒ තමන්ගේ අර පු탁ජන ලෝකේ පහවු කරගන්න. නමුත් මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයේ යනකොට මේ කඩීමක් පන්නනවා. ඒ සංඥා හැලෙනවාමයි. හැලුන් නැත්නම් තමයි භාවනාව ගොරෝසු අනි. භාවනාව මෙනේ මෝරගෙන හොඳට සාහවු වෙලා එනකොට මේ සංඥාවල් නුමුරු සංඥාවක්. නැතුවත් නෙවෙයි නමුත් කියාගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉතින් එදින්දි දඬුවකට අදාළ විදහාක් නැගිටලා යනවා වෙනුවට තමයි මෙන්න මේ தত্ত্বය ආත්පතිම දැක ගන්න පූර්ණ අවදි භාවය. දැන් තමයි මම අද ඉන්නපත් උනේ. මම මෙතනදී අපේ අම්ල කාර්යය කරපු දේවල් වලට එහා යන්න හදන්නේ. අපි මේ පු탁 යන ලෝකේ වෙන මෙතෙන් ටිකක් විතර කාම ලෝකේ ඉක්මවන්න හදන්නේ. ඒක නිසා මේ වෙලාවේදී බුද්ධ ධර්ම සංකේතයෙන් මේ ත්‍රිවිධ තී කරගෙන සද්ධාවේ උලංග බින්නත්නපත් වෙන පහන් දැල්ලක් වගේ ඉඳලා විශ්වාසයෙන් මේක බලන් ඉන්න පුළුවන් නම් මේ යෝගාවචරයට අර ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තියෙන ගොරෝසු තත්ත්වය ගෙවා දාවදා ප්‍රඥාති ගෙවා දාව ප්‍රමාණය බොහෝ ප්‍රභාස්කර අර මේ මේ පබස්සර වූ මේ විඤ්ඤාණය දැක ගන්න පුළුවන් සමහර ඒක අල්ල බදා ගන්න කියන නිසා ආයෙ වැටෙනවා සමහර ඒක ලැබුණේ නැහැ කියලා කනගාටු වෙනවා ආයෙ වැටෙනවා ඒ මොකද ඒක සුදුසු තල තුනක් තමයි ඒක සුදුසු මේරිච්ච කම ඇති කරගන්න කවුරුවක්වත් උදව් කරන්නේ තමන්ම එතෙන්ද ගිහිල්ලා මෙතෙන්දි අවශ්‍ය කරලා තියෙන්නේ සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සතිත්ත බලියෝ දක්වන කෙරෙහිට මොනම දෙයක් කරන්න නැතුව බලන් ඉන්න ගැතිය. දැන් ඕනම දෙයක් මේ වෙලාවට කුසල. අදක්ස මොඩ තකතිර අමන මරි මොඩ ගන්නේ. එලාට එහෙම නොසැලී බලන් ජීව. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා කුසලයට එළඹ වාසය කරන්න දැනගන්න. ඌඩල කොටුවට තිබ්බා ඌට මහ වාදයක් වගේ වැටෙනවා උදාහරණ පෙන්නලා යනවා සීතල අඳුරු තෙතබර අඳුරු කලාව. ඌට ඌට ඒක සපයි. ඒ වගේ තමයි අර ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයට මේ தත්ය හම්බෙච්චාම දුන්කාර බයක් ඉගැත්මක් ඇති. මේකයි අර කලින් අපි මතක් කරේ ඒක ඇත්තෝ ඒ කලින් සතු මේ වශයෙන් කඩපඩන අහලා තියෙන්න ඕනේ. ඉන්දා මේ වශයෙන් හිතන්න ඕනේ. කල්පනා කරලා තියෙන්න ඕනේ. අන්නේ වෙලාවට මතක් වුණොත් අන්න අනිත්‍ය ප්‍රතිපද විඥාණය කියලා කියන්නේ මේකයි ඒ ලැබෙන සැප නැත්නම් ඒ වෙලාවේ ලැබෙන ඒ කාන්තිය සංඥාව ඇහෙන් නෙවෙයි, නාසයෙන් නෙවෙයි, කනෙන් නෙවෙයි, දිවෙන් නෙවෙයි, කයෙන් නෙවෙයි, අමුතුම තැනක ඉඳලා ලැබෙන නමුත් ඒක සමන්ත උරුම නැති නෑ. නෑ කියන්නේ. අදේ වල නිින්දකට අපිට ලැබෙන ඒ ස්පාසුව නිින්ද යන විදිහට ඒක තේරෙනවා. නිින්ද ගියාම ඒ ලැබෙන ඒ සැප ඇහෙන් ලැබුපු එකක් කියලා කියන්නේ නැහැ. නාසයෙන් නිවෙන්න, අනෙන්න, එහෙම නැත්නම් අඩු ගානේ බුදියන්න බෙච්චීට් එකවත් වැටෙනවද අපිට? වැටෙන තාක්කන් නම් ඉන්නවා. අන්නේ වගේ තමයි අනිත්‍ය ප්‍රතිපද විඥාන එනකොට තර්ක මනස අතහැරලා කාම ලෝකේ අතහැරලා ආන්න හිත පිට ගන්න පුළුවන් ඒ රූප ලෝකෙ. මොකද ඒ රූප අරමුණක් තමයි අපි අරමුණු කරන්නේ. නමුත් ඒ රූප ඒ රූපයට නිමග්න වීම නිසා හිත මුක්ති වෙනවා යම් ස්වરૂපයක් බොහෝම ප්‍රභාසර මේ හිතක්. පබස්සර මිදම් වික්ක වේචික්කං පංචකෝ ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨ මේක කළොත් තර්ක ඥාන හැකියාවන් පුළුවන් කාර්කම් සංස්කාර සංඥා ඔක්කොම උපක්ලේ තමයි ඒ උපක්ලේක ඔක්කොම අතහැරපු වෙලාවට සමිත භාවනා කරන කෙනාගේ හිත ඒ රූප අරමුණේම ප්‍රකට වුණත් අප්‍රකට වුණත් ප්‍රිය වුණත් අමනාප වුණත් මනාප වුණත් කුරෝධ වුණත් ජීවුණත් එහිම නිමග්න වෙනකොට තමයි මෙන්න මේ විදිහේ අනිත්‍ය ප්‍රතිපද විඥානය ලබන්න පුළුවන්. නමුත් ඒකත් ආම කෙලෙස් ඇති කිරීමේ මූල බීජ සහිතයි. ඒකට ආධිධර්ම භවංග කියන්න පුළුවන්. මේක මේක දින සාමාන්‍ය සඳහන් කරන්නේ ධ්‍යාන චිත්තය කියලා. ඒව නැත්නම් මේ වගේ ඉන්ද්‍රියෙන් තොර වෙච්ච භවංග චිත්ත කියලා කියනවා. විඥාන ස්රෝත කියන එක සාමාන්‍යයෙන් සූත්‍ර පිටකේ සඳහන් වෙනවා. මහායාන මේකට සඳහන් කරලා තියෙනවා. ආලේ විඥානය කියලා. එහෙනම් තමයි ඒකට පුළුවන් අபிසංකත විඥානය කියලා කියන්නේ මොකක් හරි මෙතන තමයි අපි හිතන්නේ මම යා ඉන්න තැන. මගේ ආත්මය නැත්නම් මගේ ආයතනය. මම හිතගෙන ඉන්න තැන. ඒක තමයි එක විදිහකින් දුර්වල වීමක්, විවර්ණ වීමක් සිද්ධ වෙන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයෙන් අනිත්‍ය ප්‍රතිපද විඥාණයට යනකොට. ඊට පස්සේ තමයි කරනවා නම් විපස්සනාවක් කරන්නේ නැත්නම් කවදාකවත් විපස්සනාවක් වෙන්නේ නිසා සමතය යාවි. ඒක පිළිබඳ කිසිම වාදයක් කරන්න ගන්න දෙයක් නැහැ. නමුත් මේ සමතේ අර්පණාවක් වෙන්නම බෑ. මොකද අර්පණාදී විපස්සනා කරන්න පුළුවන් ශක්තියක් නැහැ. අනිත්‍ය දුකනාත් දා ගන්න පුළුවන් ශක්තියක් නැහැ. අර්පණාවෙන් මේ தත්ය හඳුන්වලා දීලා එයින් ආය ගැලවෙනවා. ගැලවිලා ආය කෙලස් වෙන්න ආරින්න. ආය සංස්කාරෙන් ආරින්න. සංඥාෙන් ආරින්න. වේදනාවෙන් ආරින්න. රූපෙන් ආරින්න. ආනාට පස්සේ තමයි දන්නවා මේ හිත ප්‍රබහස්වරයි සම්පතෝ කමයි අනිකස්සරයි. හිතේ මූල ස්වરૂපය ප්‍රබහස්වරයි. ආස්පසින්ම එළිය වේදන සුළුයි. ආසකත් වෙලා දෙන්න බෑ. අනිකස්සරයි. මේක තමයි කරුවචනාදී ඒක විදියකට දේශනා කළේ පබස්සර මිදම් බේක වේ චිත්තං සංකෝ උපක්ඛිලේ ආගන්තුකේ උපක්ඛිලේ උපක්ඛිලේ අසුතෝ අපතඥෝ යථා භූතං යථා භූතං අපජානති සංකේ අසුතෝ අපතඥස්ස චිත්ත භාවනා නාක්ති මෙන්න මේක මේ தත්ත්වයට නොදන්නා වූ අසුතෝ අපතඥයන මොන චිත්ත භාවනාවද මොකද ඒ පුද්ගලයාට පේන කවදාකවත් මේ හිත අනිත්‍ය පැත්තට යන්නත් බෑ කෙලෙස් වලින් බලවන්නත් බෑ මේක ප්‍රභාස්වර වෙන්න බෑ ඒ නිත්‍ය වශයෙන්ම ගොම ගොඩක් වාගේ කෙලස් බරමයි කලවන්න බෑ කියන දැඩි ඒ තුලින් ලබා ගන්න පුළුවන් ඉන්ද්‍රිය ප්‍රතිපද සැප ලැබීම සඳහා සතුන් මැදුවක් කමක් නැහැ. හොරකම් කරුවක් කමක් නැහැ. කාම වර්ධන හැදුවක් කමක් නැහැ. දුරු කේවල් කරුවක් කමක් නැහැ. සුරා පානය කරත් කමක් නැහැ. වැරදි ජීවිතයක් ආගෙන කරත් කමක් නැහැ කියලා. අර බාලම ලාභම ලංශය තමයි මේ අසුකත්ව දර්ශනය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මං කවදාකවත් මේ ඉන්ද්‍රිය ප්‍රතිපදනදී විඥානය හිතනකොට ඒක මහා විනාශයක්. හරියට මේ සමහර දේවනිකායවල කියනවා යැත්ත කියන දෙවියන් වහන්සේගේ රූපේ ඇඳෝ. ඊළඟ ගල් ගහන මරංගෝ. රූපයක් ඇඹුව විනාශ කරන්නේ. අවදාක කාටකක් බැදී වෙනවද කොහොමද කියලා හිතාගන්න. ඒ නිසා මොනම හොබ්බති මහා වෙන්නේ නැහැ. මුදි එහෙම පෙනුණු තුන්දලාගේ ආගම ඉවරයි. ඒ වගේ තමයි මේ පෘථග්ජන කෙලෙස් කතිය බර වෙච්ච කෙනාද දර්ශන විඥානයක් නැත්නම් මේ ඉන්ද්‍රිය පරිබදන විඥානය දකින්න මහ විශාල බංගලතාවයක් ලැබෙනවා මොකද ඒක කිට්ටු කරනකොටම සංඥා ගැලවෙන්න පටන් ගන්නවා තමන්ගේ තියෙන සංස්කරණය කරන ගති ගැලවෙන්න පටන් ගන්නවා එතකොට හරියට මේ ඇඳුම් ටික ගැලවිලා වැටෙනවා වගේ එළුව එළියට ආවා ඉතින් ඒ නිසා එවැනි කෙනෙකුට චිත්ත භාවනාවක් හිතන්න අමාරුයි අතිචිත්ත භාවනාවක් හිතන්න අමාරුයි මොකද හැම වෙලාවෙම කල්පනාව තියෙන්නෙම මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණය ලැබෙන මේ ගොරෝසු සංඥාව තමයි එයින් යහට දෙයක් හිතන්නේත් නැහැ එයින් යහට දෙයක් කියන්න ගත්තොත් පුදුමාකාර සංකල්ප. අර සාමාන්‍යයෙන් මේ ආගත් ආයිතියේ නෝන්ද කතාවක් මේ ඉන්දියාවේ තියෙනවලු උද පිවිතුරු වතුර පස්ස. ඒ කිව්ව ඉතින් කතා කරනවා දවසක් රණාහන්සේට මේ පිරිසුකම ඉඳලා ඉඳලා ඌට ඉච්චිලා තියෙන නිකමත වගේ ඒ ගයෙන් ඒ මානසික විලෙන් ගිහලා ටිකක් ඈතට. ඔතින් දිගට පස්සේ මේ අනකොටිකුත් ගිහින් ඉවරලා ওই ගහේ වාලා. අනහන්ද දැක්කලු මේ කමස්වා දැකලා ඉතිලා දිනක් කතා කරන්නේ මේ කාටයට අපි ඥාතිය කෙනෙක් කියලා. ඉතින් ගිහලා කතා කරලා කනකොක වැඩි කතාවක් කරනසක්. ඊට පස්සේ කිව්වලු දන්නේ නැහැ. ආ කොහේ ඉඳලා අපි මේ ගන්තේ ඉඳලා ආවා. ඉතින් අදිසිය වගේ මේ තැනකට ආවේ. කියලා කනකොක බොහෝම අයලත් ඇවිල්ලා කතා කරමින් කිව්වලු ඉතින් මේ මං ඉන්න තැන මානස විල. ඒකට ගන්න දෝරාවල් පහක් වතුර කවදාවත් හිතේ. නිර්මාණි පිටිලා මං වාගේ ඝනාංශෝ පුළුවන් තරම් ඒක ඉන්නවා ඒක පුදුමාකාර සුන්දර තැනක් කියලා. ඉතින් පුළුවන් තරම් මෙතන කොකාට දානක් ඉතින් ඝනාංශය විස්තර කරලා කරලා කරලා කරලා හොඳටම විස්තර කරනකොට ඒක ඇහවලු සාහල මොකද මේ ගණන් ගන්න. කොකාන්නේ හරි ඒක මඩ කරින් නැද්ද කියලා. සමාගතේ උදව් කළා. ඊට ඕන කරලා තියෙන මේ දෝරාය ගන්න පිළිතුරු වතුරවත් නෙළුම්වත් මානෙලත් මේ මඩකයි. මඩකරි නැති නිසා ඒක උට මානසිකින් නැති. අන්නේ වගේ තමයි මේ මඩකරි ගාලා පුරුදු වෙච්චි මේ සුතක්කණයට. කවදාකවත් මේ වගේ මේ ලෝකෙ විඳින්න පුළුවන් ඊරාන්ත සුඛයක් තියෙන අඩුම ධර්මයෙන් ආන්නේ රූප ලෝකෙ. එහෙම නැත්නම් මේ ක්ෂණික විඥානයේ සමාධිය තුලින් එන්න පුළුවන් තත්ත්වය කියලා. ආදානක් අදාළයි. සාධාරණතේ දැන දාමර ගොරෝසු කරනවා කියන්නේ. නමුත් යම් කිසි කෙනෙක් ඒක ඉක්මවලා ඒ විඥානයේ තියෙන පුළුවන් ඒ ඇහැට කන නාසයට ජීවිත කාරීක දෙවැදිච්ච ස්වරූපෙට ගියා නම් උන්ට තේරෙන පටන් අර ගන්නවා මේ තුලක් ගැලීමක් තියෙනවා. මේක නඩත්තු කරන්න කොහොම ආවද? ඒ මොකද පාටි කියන වතුර වලට වතුර කලයක් ගන්න ඕනේ තාම කලින් එහාට මෙහාට පාටි කැටුවා. වතුර කලයක් ගත්තට අරගෙන කලයේ ගන්නකොටම අර පරණ පුරුදු පාටි කැටුව ආපහු ඇවිල්ලා කලේ වාගනවා. වතුර කඩ වහගන්න. අනිවාර්යයෙන් පොඩ්ඩක් එහෙම කරලා බලනකොට නම් පේනවා ඇතුලේ ගොඩේ ගැඹුරට වතුරක් තියෙනවා. නමුත් විතරව පාදෙන්නේ නැහැ. తాවකාලිකව එහෙම කරාට නැවත පාස් බැඳිලා එනවා. ඒ නිසා මේක මා ආපයක් තමයි. අදරයක්. තමයි පාසු ඔක්කොම ඉවත් කරන්න ඕනේ කියලා අර පුද්ගලයා කරන්නේ සීලය අධිචිත්ත අධිචීලයක් වඩපත් කරගෙන චිත්ත අධිචිත්ත භාවනාවක් වඩපත් කරගෙන විකතෝම අර වීතිකම මට්ටමේ කෙලෙස් සම්පූර්ණයෙන්ම ගුලලා පූර්ණ ප්‍රයත්නයක් කරනකොට එයාට නිතරම මේ අනිත්‍ය පරිබද්ධ විඥානය කියන එක හුරු දෙයක් වත්පත් වෙනවා තේරුම් ගන්නවා මේ තුලත් ගැළවීමක් නැහැ මේක නිකන් යාන්තම් රබර් බෝලයක් අතින් යට කරගෙන ඉන්නා වගේ වැඩක් අපේ ආකාරක ගොම්පයි ඒ නිසා මේ අනිත්‍ය කෙලෙස් වල දෝෂෙ මේක තියෙන ඒකත් අයින් කරන්න ඕනේ කියලා යම් වෙලාවක චිත්ත භාවනාව ඉක්මලා ප්‍රඥා භාවනාව කියන ලැබෙන්නේ අන්න අර විදිහට මේ අනුගතන විඥානයේ අනිත්‍ය පරිබද්ධ විඥානය පිළිබඳ යම් කිසි අදහසක් කරගෙන. එයාට කේන්ද්‍රයෙන් අර ගන්නවා ඉස්සර තරම් දැන් හිත විඥානයේ විචිත්‍රණය. රූපන්සේ ඉස්සර දුවන්නේ නේ. ඉවුවත් ඒක මෝඩකමක් වුණා. සාද්ද විදේ දුවන එකක් මෝඩකමයි නිසා මූල කර්මස්ථානයේ යම් තාක් මූල කර්මස්ත ඉතාම සාන්තව ඉතාමත්ම නිවෙමින් පවතිනා වූ தත්ත්වය ඒක අනුත්‍යක්ෂේ වැටෙනවා. වෙන කෙනෙක් කියපු බණකට වඩා තමයි දහසක් නයින් තේරෙනවා. අන්න දැන් යන්තම් හිත විපස්සනාට වැටලා තියෙන මධ්‍ය ප්‍රතිපදාව. මේකයි වෙන රූප ආවත්, ශබ්ද ආවත්, ගන්ධ ආවත්, රස ආවත් අර මූල කර්මස්ථානයේම හිතනවා. එහිම ධර්මයක්. එකෙන් අදහස් කරන්නේ නිවන් දකින්න මූල කර්මස්ථානයේමයි කියලා. නමුත් කෙලෙස් ඉවත් කිරීමේ වැඩපිළිවෙල මේට වඩා සියුම් මට්ටමක යන්න නම් අලුත් ලේඛනයක් වැඩ කරන්න යන්න නරකයි. ඒ විසමරා ගත්තා වූ මේ මාර්ගයේ දිගේ විදිහට ගියොත් උට හොඳ දර්ශනයක් ඇති වෙනවා. ඇති හැටි පිළිබඳව. ඒ වෙනකොට ඇහෙන් රූප බලනවා කියන කෙන මොන කරදරයක්ද මොන ණයක් මොන කැඳකිනවා. මේකේ ඉන සංඥාවල් ඔක්කොම අපි නොමග යවනවා. ඒක නොපේනවා නම් හොඳයි කියන නිසා කරලා තමයි මතක් කරන්නේ. අර ශාක දේශනාවක් ඇත්තත්තේ නමුත් අන්දේ කියන්නේ. එනස කියන කන්නාඩි දාගෙන දුර බලන කන්නාඩි දාගෙන තම මේකට විකාර පෙන්වන එක නෙවෙයි. ඒ වගේම තමයි මේ කාණ්ඩ ශබ්ද ඇහෙනවා කියලා කියන්නේ හරියට තීර්ඥාවක් වගේ දෙයක්. අන බූරණ දෙයක්. මේ දීප වගේ නේද වේදෙන්නේ කියන්නේ. අගේ පැත්තේ තියෙන අයිය අනකාමී රන් වීරයෙක් වාගේ ඒ දක්ෂකම් පෙන්වන්නට නෙවෙයි. කොන්ද පලන කෙනෙක් වගේ වේදෙන්නේ කියන්නේ. කල්පනාවල් එනවනම් මොන අනේම එහෙ යන්න යන්න මෙහෙ යන්න යන්න කියන අපේ ආමන්ත්‍රණ එන වෙලාවක මැරුණා වගේ ඉඳලා බේරෙන්නේ කියලා. ඒ මොකද එහෙම කරලා හරි කමන්නේ මේ අනිත්‍ය ප්‍රතිපද විඥානේ බේරගත්තොත් ඒක තමයි යෝග කමය. ඒක තමයි තපස කියලා කියන්නේ. ආන්නේ එදිනින් යාර තමයි මේ විපස්සනා පිට වෙන්නේ. එතෙන්ද තේරෙන පටන් අර ගන්නවා මේ ආගන්තුක උපක්ලේශ කියන එක අර ආචාර්ය නයියොත් දාගන්න වැඩක්. ඒක අයින් කරන්නේ ඒවා පිළිබඳව අනිත්‍ය සංඥාවෙන් දුක්ඛ සංඥාවෙන් බලන්න පටන් අරගත්තොත් ඉබේම ඒක හැදෙන ගතියකට එනකොට කොහොමද කපන්නේ කියලා පොල් ටිකක් අපේ ගන්නවා. මොකද ඒක ලොකු සූරකමක් අවශ්‍ය කරනවා. මේ මේ ප්‍රඥාවක් අවශ්‍ය කරන නිසා තමයි මේක දේශනා කරනවා. සංඥා භාවයේ තමයි විඥාන පරිණාම. භාවිත මනසේගේ විඥානේ හාත්පසින්ම දැක ගන්න. මෙන්න ඉන්ද්‍රිය ප්‍රතිපද වෙච්චාම අපි හතරපස් දිනේ කක්ෂිය දාලා දුන්නවත් ඒ කක්ෂක අස්සය හතරපස් දිහාවට දුවන්න ගත්තොත් රටේට මොකද වෙන්නේ කියලා හිතා ගන්න. ඒ වගේ තමයි ඉන්දියාවේ අවුලක ගාම විඥානේ එහාට මෙහාට හොල්ලන්න පටන් ගන්නවා. අනිත්‍ය ප්‍රතිපද වෙනකොට එක රූපාරම්මණයක් කර කියනවා ඒකත් එක්කයි ගන්දුණු යන්නේ. නමුත් එතනක් තියෙනවා තාම අනුසය. ආනේක කියලා ගන්නන මෙන්න විද්‍ය ප්‍රතිපද වෙච්චහම එයාගේ හැටි මෙන්න එහෙම වෙච්චහම ඇති මෙන්න මේ ඒ අල්ලාගත රූපයත් ගෙදෙමින් එහෙම නැත්නම් නිර්ව මේ නිර්වාණ වෙන්නේ නිර්වින්දන භාවයට යනකොට මොකද විඥාණයට වෙන්නේ? මෙන්න මේ විදිහට විඥානේ පරිඥාන ආත්මකම දැක්කා. ඉතින් යම් කිසි දුකක් ගන්නේ. සුතව ආර්යතාවකේ හරි. මේ බව දැනගෙන ඒ පටන් අරගන්නකොට නම් දෙන්නේ නැතිවීම ආනාපාන ගොරෝසුයි තමයි. ඒ වෙලාව හොඳට ඒක මෙනෙහි කරමින් එයියත් ආ වූ අංගප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන අලගිය මුලගේ තේරම බලාගන්න. ආයෙකින් අපි උප්පන්න බැරි සතරේක බලාගත්තොත් එයාගේ රංගන ඉවරලා යකට. පැත්තකට වෙච්චාම ඔන්න සංඥාව මේ විසංඥාවක් නෙවෙයි. අසංඥිත් නෙවෙයි. විදුත සංඥාවකුත් නෙවෙයි. මොන හොඳට ගන්න තේනවා දැන් අරමුණට මුල දාගෙන ඉන්නවා. එහෙන් කූපිය නලියන්න වගේ දන්න මේ සාද්දත් ඇහෙන. එහෙන් ධාරියක් දාන්න. ඒක ගාවකට තියෙනවා. අර ගාන ගන්න පටන් අරගත්තොත් ඉතින් අල්ලපු දෙයක් බැන බැන භාවනා කරනාටත් බැන බැන නැගිටින්නත් පුළුවන්. ඉතින් උපකාර වෙන්නේ මානස් නොවෙන එක. ඇත්තට වෙනෝ සංදේක දෙය ඉන්නවා. ආන්නේ විදිහට මේ අල්ලගත්ත කොට කරගත්ත මූල කර්මස්ථානියම එක දිගට පැවැත්විල්ල නම් මම හිතන්නේ යෝගාවතරණයේ 85ක් 90ක් පරදින වර්ගයක්. මේකන කියනකොට මම හිතනවා ගන්න යෝගාවතරණ වැඩි කරලා කර්මස්ථානචාරි වෙනකොට වැඩි කරලා ගොඩනෙක් මේ වෙලාවට අලුතෙන් කුණු ගයක් දාලා නාටකම් පටන් ගන්න හදනවා. නමුත් මේ ගෙවිගෙන යන නාටකම විවාදයෙන් යුක්තක් බව දන්නවා. ඉතින් යෝගාවචරය මේ අභීයට සම්බන්ධ ඇතිනේ අත්දැකීමේ කර්මස්ථාන ආධාරිත වාර්තා කරනවනේ කොච්චර වැරදිදයිද මත ඒකට ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් වැරදි වැරදි දෙකෙන් තමයි. පරිේශණයකින් වැඩේ. මේ විඥාණයෙන් ගැලවීමක් හම් වෙන්නේ නැහැ. කරන්න තියෙන්නේ ඊයත් ආවේ විසමරීම. ඒ විසමරීමේ වැඩ පිළිවෙල තමයි ඉන්ද්‍රිය ප්‍රතිපදතයි අනිත්‍ය ප්‍රතිපදතට ගිහිල්ලා ඊට පස්සේ ඒකටත් හේතු වෙන්නා වූ ඒ අරමුණ අරමුණ විශේෂයෙන්ම විදි මානසිකාරයේකින් විවාහ ගන්න කඩ පිළිවෙලට ගියොත් සර්වඥාන්ත දේශනා කරනවා ශාස්ත්‍රක පු탁ඥය ඒ විඥාණය මේ ඇති වෙන විඥාණය අනිත් එකක් බව දුක් සහිත එකක් බව ගන්න. ඒ නිසා භාවනා කරන්න කරන්න අන්තත්තු දෙකක් පළඳිනවා නෙවෙයි. නැත්නම් රජ වෙන්න හදනවා නෙවෙයි. විජයක ලබනවා නෙවෙයි. වඩා හොඳට දුක්ඛ සත්‍ය වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා කාටවත් දෙන්නේ මේ දෙන්නේ නැහැ. මට මෙච්චර දෙයක් ලැබුණා කියලා කවදාකවත් ප්‍රතිසම් භාජන පවත්තන දෙයක් නෑ. මොකද ලැබිච්ච දෙයක් නෑ. ලැබෙන්නේ දුකේ පරිඤ්ඤය බව. විඥාන පරිඤ්ඤය කියලා කියන්නේ දුක්ඛ පරිඤ්ඤය බව. ඉතින් ඒකට මේක විකුණන්න දෙයක් නැහැ. නමුත් ඒ පුත්‍රයන්ට තේරෙනවා අම්මා මුත්තා කාලවත් මෙහෙම දක්නා නිින්දෙන්නේ නැහැ. මෙහෙම දෙයක් අගය කරන්න දන්නේ නැහැ. දැන් මේක තවත් තව ලැබිලා තියෙනවා. ඒ නිසා අරගත්ත සීල ශික්ෂාව අති සීල ශික්ෂාවක් විතර දිගට වැඩි වෙනවා. ගත්ත සමාධිය අති චිත්ත භාවනාව අති චිත්ත භාවනාවක් බවට වෙනවා. ඒ තුලදී ඔහු තුල දස සංඥාව වැඩි වෙනවා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, සුඛ සංඥා, අදිනව සංඥා ආදී වශයෙන් විතර මෙනෙහි කරනවා. මෙනෙහි කරන්නේ ඒවට ආශා කරන්නේ ලෝල් කරන ආස්වාද විදිහට පක්යෙන් පුළුවන් තරම් අයින් කරලා අනුග්‍රහ කරනවා. ඒකට මේ භාවනා මධ්‍යස්ථාන තියෙන්නේ. ඒකට මේ බුද්ධෝත්පාද කාලය කියලා ඒකටයි සත්පුරුෂ දේවණේ කියලා කියන්නේ. ආන්න එහෙම කරන්න පටන් අරගත්තට පස්සේ නම් මේ විඥානයේ තියෙන අනිදස්සන ස්වરૂපේ සම්බතෝ භාවය. මේ පැත්තේ මේක ආස්ස මේ මේ ප්‍රබහතර බව. ඒ වාගේම ඒක කාටවත් විස්තර කළ දෙන්න පිළිබඳ ස්වરૂපේ උදාහරණ තේරෙන්න පටන් නමුත් කර්මස්ථානයට කර්මස්ථානයට අදාළව කතා කරනකොට නම් ඒ කියාගන්න බැරි දේ වුණත් යම් විදිහකට සංනිවේදනය කරගන්න පුළුවන්. ඒ නිසා මේ පුද්ගලයාට අවශ්‍ය කරන ව්‍යාකරණ අවශ්‍යයි. ඒ වගේම විඤ්ඤාත්‍යත් අවශ්‍යයි. විඥානේ අත්දකින්න ඇති අනුන් සමග සංනිවේදනය කිරීම අවශ්‍යයි. ඒ නිසා ඊට කලින් ඇති කරගත්ත අර දීර්ඝ අවබෝධය අවශ්‍යයි. ඒ තුළින් තමයි සංනිවේදනය සිද්ධ වෙන්නේ. මේ කාර්යකුත් මොකක්ද කියන්නේ මෙන්න තේලාන ඒ අපේ මහරතන් වහන්සේගේ වචනේ ඇහෙනකොටම එක සැරෙන්න දහසක් නයි තේරුණා. නමුත් තුඹක් දැන් කාලේ භාවනා කරන යෝගාවචරය අපිට කලකණ්ඩ වෙන්නේ නෙය පුද්ගලයන් වශයෙන් එහෙම නැත්නම් පදපරම් පුද්ගලයන් වශයෙන් නෙය පුද්ගලයා කියලා කියන්නේ මේ ජීවිතේ උඹක් පොරකාල ධර්ම අවබෝධ කරගන්න කියන එක ඒ සඳහා අපිට මේ විස්තර මෙච්චර විභාග අහන්න තියෙනවා කියලා ලැජ්ජා වෙන්න නරකයි. විස්තර කෙරුවත් අපිට තාම බැරි වුණානේ කියලා හිතවට ගන්න නරකයි. අපිට හිතා ගන්න තියෙන මේ ටිකවත් කරන මෙච්චරයි ඉන්නේ ලෝකෙ. අනිත් ඔක්කොගෙම තියෙන්නේ ඊට අමතරව මේ ඉඳුරම් පිනවීමේ පද. ඒක ඒ අත්ංගෙ මේ අඳුරට ගන්න භාවයක් අපි මේ කරන උත්සාහයත් අතර ලොකු වෙනසක් තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න මේකට කිසිම කෙනෙක් අවමදාකවත් ආශිර්වාද කරන්නේ නැහැ. ඒත් අනේ වෙන්නේ අපි මේ කරන වැඩේ කවදාකවත් ඉඳිලි වැඩි හොඳක් පිළිද ලේන වලියක් වගේ තමයි තියෙන්නේ. මේ විස්තර වශයෙන් බලනකොට නමුත් අපිට තේරෙනවා මේ වාගේ මේක තේරුම් අරගන්න නැතුව නම් අපේ හිත හදා ගන්න තමයි මේ හිත හදා ගන්න නැතුව අපි තමයි මේ සම්බන්ධතාවය සාකච්ඡා කරන්න යෝග ධර්ම සාකච්ඡා කරන්න ඒ සඳහා අවශ්‍ය කරන ධර්මෝජා මේ ලැබේ. උන්දා මේක සාදරයෙන් බාර ගන්න ඕන. බාර අරගෙන මේ තාක්කල් වෙච්චි අත්තරේ කියනවනම් කිසි දෙයක පස්චාතාපයකින් තොර නැවත සලකා බලන්න. සංස්කාරද එහෙම නැත්නම් ඒවා යථාභූත. ඒ යථාභූත ඥාන දර්ශනේ පහළ වෙනකොට තමයි මේ විඥානය පිළිබඳව අපේ අන්තිදී හැඟීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ උන්දගේ වැඩ ඒ හැඟීමෙන්ම හමාරයි. මැජික් කාර්ය මැජික් කාර්ය බව දැනගත්තට පස්සේ එයාට අපි වායන හලවන්න හම්බෙන්නේ. ඒ වගේ තමයි විඥානේ පරිණිය කරගත්තට පස්සේ දැන් නටන අධිකතම වැඩි කැලිට හුණු වලිගේ වගේ නටනවා. නමුත් ඒ නටන්නේ මතර වෙනවා. ආනන්දී විශ්වාසයක් ඇති වුණාට පස්සේ නම් ඒ යෝගාවචරය විපස්සනා යෝගාවචරේ ඒ වාගේම ආස්වාද ආදීනවන් නිස්සාරණ කියන තුන් කොටාවේ දාන්න කෙනෙක් චතුරාර්ය සත්‍යයට උදම තුන් වේ. ඒ නිසා අපි ලැබුණු කාලය අනුව මේ විස්තර කරගත්තා. අපි මේ තාක්කල් කරගෙන ගිය විග්‍රහයේ ඒ පංචස්කන්ධ නැත්නම් පංච උපාදානස්කන්ධ පිළිබඳව යම් කිසි අත්දැකීමක් ලබා ගන්න පුළුවන් නම් අපි බලමු මේවා පිළිබඳව සමාලෝචන කළා පස්සේ ඊගාර්ථින ආයතන පබ්බේට මාරු වෙන්න ඒ තාක්කල් මේ බෞද්ධ ගෞරවයෙන් යුක්තව කර්ම ශ්‍රවණය කිරීමේදී ලැබුණා වූ මූල ධර්ම කොටස ඒ වගේම හැම කෙනෙක්ම තවසේ පැය විතරෙන් වැඩි කොටසක් යොදවලා ලබා ගන්න මේ අත්දැකීම සම්මිශ්‍රණය වීමෙන් සියලු දෙනාටම ඒ සම්පතෝ භගෝ අනිදස්සන වූ ඒ විඥාණය අධ්‍යක් ගන්න ලැබේවා කියන ආශිර්වාදයත් එක්ක කරුණා බලයිති බල ආචින්තනත් එක්කම අභිධර්ම දේශනාවලදී සිතාචාචන්නේ ඊ සම්ද සම්පුන්න සම්පදං සම්බේ දීවා නෝදන්තු සම්ප සම්පත්ති විද්‍යා සිතාචාචන්නේ ඊ සම්ද සම්පුන්න සම්පදං සම්බේ දීවා නෝදන්තු සම්ප සම්පත්ති විද්‍යා එත්තාවදාගනම්මේ හි සම්බතං සුඤ්ඤ සම්බතං සබ්බේ සත්තා නෝදන්තු සත්ත සම්පත්ති විද්‍යා ආකාශත්ථාචුම්මත්තා දීවානාගා නිබ්බිකා යන්තං නෝ දිස්වා චිරංගක්ඛං සුපාසන ආකාශත්ථාචුම්මත්තා දීවානාගා නිබ්බිකා යන්තං නෝ දිස්වා චිරංගක්ඛං සුවේසන ආකාශත්ථාචුම්මත්තා දීවානාගා නිබ්බිකා පුඤ්ඤන්තං නෝ දිස්වා චිරංගක්ඛං සුමක්ඛරං ඉදං ඥාතිනං හෝතු සුඛාං ඥාතිය ඉදං ඥාතිනං හෝතු සුඛාං ඥාතිය ඉදං ඥාති